මට. ඔව් තෙරසන්න ඔබහට දේශනා මම ගොඩක් කරන්නේ. මම ටික යාලා තියෙන්නේ. මට කියන්නේ මේකයි. සවිනාස මේ මම ඇවිල්ලා සම්මති උපතින් මේ බෞද්ධ කෙනෙක් නෙවෙයි සිංහල කෙනෙක් නෙවෙයි වෙන ආගමක කෙනෙක් මුස්ලිම් කෙනෙක් මට ගොඩක් ප්‍රශ්න තිබ්බා. එතකොට ඒ ප්‍රශ්න හින්දා මම හරියට දුක් වුණා. දුක් හින්දා මට ඕන වුණා සිත දුක මම කියන තුන හොයාගන්න. ඊට පස්සේ මම එක එක ස්වාමීන් වහන්සේලාගේ දේශනා ඇහුවා. ඒව මම පිළිපැද්දා. එතකොට ඔබ වහන්සේ කියලා කියනවානේ ස්වාමීන් වහන්සේලාගේ නම් කියන්න එපා කියලා. Ah, එතකොට සමිනාස මම ඒ ඔක්කොම මේ අනුගමනය කරපුවාම මම ඇත්තටම වචන දන්නේ නැහැ පාලි වචන ගාථා භාවනා ඒවා මුකුත් මම දන්නේ නැහැ. නමුත් මේ ධර්මයේ හොයන හින්දා මම අලුත් දැනුම දාගත්තා. අලුත් දැනුම ටිකක් එකතු වුණා. අලුත් වචන ටිකක් එකතු වුණා. එතකොට මම ලෝකේ හැදෙන හැටි, ආයතන හැදෙන හැටි, මම හැදෙන හැටි ඒක ඔක්කොම මා තුළින් දැක්කා. දැක්ක කියන්නේ මම ඔක්කොම බල බල බල බල යනකොට යම් යම් සිද්ධීන් මා තුළ සිද්ධ වුණා. මේ ධර්මයේ ඉන්න අවස්ථාවලදී. ඒ කියන්නේ අවස්ථාවකදී මම අත්විඳා මේ කියන්නේ ඒ කියන්නේ සිතේ සිතේ සිතිවිලි දෙකක් අතර ඉඩක්සක් තියෙන බව මම අත්දින්න එක මොහොතකදී එතනදී දෙපැත්තම නැතුණ එක මට තේරුණා අනිත් සිතුවිල්ලෙන් තමයි මම ඒක දැනගත්තේ නමුත් මම දන්නේ නැහැ ඒක මොකක්ද කියන එක මම මට දන්නේ නැහැ වචන වලින් කියන්න ඒ කියන්නේ මම සංඥාන්ත ඔය සෝවන් ඵල ඔය පණ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මම මේක හෙන්නේ එතකොට මම ගොඩක් ධර්මයේ මෙයා කරන්නේ කියලා කියලා අන්තිමට මට තේරුණා මේ සියල්ලම සිදුවෙන්නේ මේ සිතින් කියලා. මේ සිත මුල් කරගෙන තමයි මේ කතන්දර ඔක්කොම වෙන්නේ කියන එක මට තේරුණා. එකක් මම එක අවස්ථාවේ හේතුඵල ධමයක් වෙන සිද්ධ වෙන ඉතින් මට හොඳටම පැහැදිලි. එක අවස්ථාවකදී කොච්චර කාලයක් මේ ධර්ම ශ්‍රවණය කරනවද ඔබතුමිය? ස්වාමීන් වහන්සේ මම 2015 පටන් ගත්තේ. හොඳයි. 2015 ඉඳලා පටන් ගත්තේ. එතකොට 2019 නොවැම්බර් මාසේ දවසක මම අසනීප වුණා. හොඳටම අසනීප වුණා. ඒ කියන්නේ වෛරස් එකක් වගේ හැදිලා අසනීප වෙලා මට කෑම නැතුව හිටියා දවස් ගානක්. ඊට පස්සේ මගේ හොඳ පණිත වුණා. පණිත වුණාට දවස් ඒ ඒ හැම මොහොතකම ස්වාමීන් වහන්සේ මම හැම හැම සිස්ටම් ඉන්නේ මගේ සිත බලාගෙන. හැම සිස්ටම් සිතේ ක්‍රියාකාරීත්වය ගැන වැඩ කරන්නේ. හැම සිස්ටම හැම සිස්ටම මම සිත දක්ෂිනින් තමයි වැඩ කළේ. හිත කොටු කරගෙන අනිත් ඔක්කොම ඒ කියන්නේ සිතේ ස්වභාවයම තමයි ඔබතුමිය ධර්මයේ හොඳින් ශ්‍රවණය කරලා ධර්මයට ප්‍රායෝගිකව මේ ධර්මයේ සත්‍ය දකින්න උත්සාහ කරලා එහෙම මාර්ගයක කටයුතු කරන බව අපිට මේ මේ මේ කියන දේවල් වලින් වැටහෙනවා. එතකොට ඔබතුමියට ප්‍රධාන අරමුණ උනේ මේ දුකෙන් මිදෙන එක. අනිවාර්ය ස්වාමීන් වහන්සේ. ඒ වගේම අදහස ලෝකේ සත්‍ය කුමක්ද කියලා හොයන දැනගන්න එක. අනිවාර්යයෙන්. ඔව්. ඒකත් බොහොම බුද්ධිමත්. ඔව් ඔව් ස්වාමීන් වහන්සේ මාත් තේරුණා මට තේරුණා. ඇත්තටම මම අවංකවම කතා කළොත් මගේ ඒ මහත්තයා හින්දා තමයි මම ගොඩක් දුකටපත් උනේ. මහත්තයාගේ ප්‍රශ්නේ හින්දා. නමුත් සාමාන්‍යයෙන් මට ධර්මයේ තේරෙගෙන යනකොට මට තේරෙනවා මේ දුක කියන එක එළිය තියෙන දෙයක් නෙමෙයි. එළිය කතන්දරයක් නෙමෙයි. මේක ඇතුළේ කතන්දරයක්. ඒ කියන්නේ මෙතන මෙතන බාහිර දේවල් වලින් මාව ඒ කියන්නේ ඇත්තටම ඔබතුමියගේ දැන් මුස්ලිම් මුස්ලිම් කාන්තාවක් නේ නෑ සාමාන්‍ය ඔබතුමිය උපත්යෙන් <laughs> මුස්ලිම් කාන්තාවක්නේ දැන් දැන් සංස්කෘතිය තුළ අපි අපි බැලුවොත් ඔබතුමිය මුස්ලිම් චාරිත්‍ර වාරිත්‍ර අනුව හැදුණු වැඩිම කාන්තාවක්නේ නේද? එතකොට ඔබතුමිය ඒ තමන්ගේ මුස්ලිම් ධර්මයේ තුල සත්‍යක් දකින්නේ නැද්ද එතකොට? ඒක තමයි ස්වාමීන් වහන්සේ. මම දුකටපත් වෙච්ච වෙලාවේ මම අපේ ධාමට අනුව අපේ ධාමට මම ඇදුවා දෙදුවා යාඥා කළා දෙවියන් කෙරෙහි විශ්වාසය තියා. ඒ කතන්දර ඔක්කොම කළා. නමුත් ඒකෙන් මට පිටක් හම්බුණා. පිටක් හම්බුන්නේ නැහැ නෙවෙයි. අඳන වෙලාවට ගොඩන වෙලාවට යාඥා කරනකොට පොඩක් හිත නෙවෙයි ඇත්තයි. ඊට පස්සේ නැවත දුක එනවා. ඊට පස්සේ නමුත් ස්වාමීනන්ත මේ මේ ධර්මයේ මම ගවේෂණය කළා. මේක තේරුම් ගත්තට පස්සේ මට හොඳට පැහැදිලි එළියේ මෙතන දුකක් නැහැ. යන්න සිදුවෙන්නේ මාතලින් කියලා. ඒ කියන්නේ මාතලින් කියන එක ඔව් නිවැරදි. ඊට පස්සේ ඔව් එතකොට මට තේරුණා මේ ලෝකේ කියන්නේ මම කියන්නේ සියල්ලම මේ සිත කියන එක. එතකොට ස්වාමීන් වහන්සේ මම කියා රසනිත උනායි කියලා. ඔව්. අසනිත වේලාවදී මට යම් කිසි සිද්ධියක් තිබුණා. ඒ කියන්නේ මට නිකන් පුදුමාකාර බඩගින්නක් වගේ ඇවිල්ලා මම කෑම ගන්න කෑම කන්න ලෑස්ති වෙනකොට මට කන්න හම්බුන්නේ ස්වාමීන් වහන්සේ මම ටීවී ටීවී එකක් ඉස්සරහින් ඉඳගෙන තමයි කෑවේ මගේ දරුවෝ දෙන්නා සිටිය ළඟ මට කන්න හම්බුන්නේ ස්වාමීන් වහන්සේ මේ එකපාරටම මේ බ්‍රේන් ස්විච් එක ඔෆ් වුණා වගේ ටික් ගියා වගේ අර කරන්ට් එක වැදුනා මේ ඒකට තමයි කරන්ට් යන්නේ. ඔව්. ඒ වගේ මේ මේ ස්විච් එක ඔෆ් වුණා මගේ. ඒක නතර වුණා. මම දන්නේ නැහැ. හැබැයි නිකන් ඇහැ නිකන් අර මේ මොකද අර චිත්‍රපටින් වල තියෙන අර ඉරිස් වල තියෙන කලසුදු කෑරුව පේන්නේ. ඔව්. ඒ වගේ දෙයක් වුණා මට ඇහැට. ඒකට මම දන්නේ. ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා ටිකක් සොතර දැනිට මම දන්නේ දරුවෙකින් කරලා නම්මනම් කරලා සොතර ගාලා නම්මනම් ඊට පස්සේ මට ඉස්සෙල්ලාම ශබ්දය වුණා ඊට පස්සේ තමයි යන්තම් රූපෙට එන්න පටන් ගත්තේ ඊට පස්සේ මම දන්නේ මම හිතන් හිතේ කලන්තයක් වගේ දෙයක් කියලා නමුත් එතනදිත් මම හොඳ ධර්මයේ තුල නම් හිතියේ සිහියෙන් එතකොට ධර්මයේ තුල සිහියෙන් සිටියක් කියන දේ තව ටිකක් කියන්නේ කොහොමද ධර්මය තුළ ධර්මය දැක්කේ අපි කියනවානේ මොහොතට මේ මොහොත දකින්න මේ මොහොතට අවදිවන්න කියලා. අපි කියනවානේ මේ ධර්මයේ තියෙන අතීතයේ මේ මොහොතේ සිතුවිල්ලක් අනාගතෙත් මේ මොහොතේ සිතුවිල්ලක්. එතකොට මේ මොහොතට අවදිවන්න කියන දේ අපි ධර්මයේ තුල කියනවා. මේ මොහොතත් මේ මොහොතට කිසිම දෙයක් පණවන්න බෑ. මේ මොහොතට කිසිම දෙයක් පණවන්න බෑ ස්වාමීන් වහන්සේ. මේ මොහොතේ මේ මොහොතත් අපට හයිති නැති බව. අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ ඒක මෙහෙමයි තියෙන්නේ අතීතං නාත්ස ගම්මේය නප්පටික්ඛංකේ අනාගතම් පච්ච උප්පන්න ප්‍රත්‍ය උප්පන්න කියන්නේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා ධර්මතාවය තුල තිතියක් නැහැ අන්න තත්තං අන්නාකාරයට පැවැත්මක් නැහැ ඒක තමයි ලෝක ධර්මතාවය කියලා පෙන්වන්නේ බුදුහන්සේ ඇත්තටම අපි මේ අපි මේ දකින්නේ ධර්මයේ ධර්මයේ තුල අපි ධර්මතාවය දකින්නේ සත්‍යය දකින්නේ. ඒ සත්‍ය තුළ දෙයක් නැති බවයි දකින්නේ. අනිවාර්ය ස්වාමීන් වහන්සේ එතනදී මම ඒ ඒ සිද්ධියෙන් පස්සේ මම ඊට පස්සේ මම ඒක එතන ඒ සිද්ධිය මම විදර්ශනාවට දාලා බලපුවා මට තේරෙනවා මම වචන හරි ගන්න උත්සාහ කියනවා ඒ දාලා බලපුවා මට හිතෙන මෙතන ඉපදෙන්නවත් නැරෙන්නවත් ජීවිතයක් සතික් නැහැ මෙතන ඔබතුමියගේ මේ මේ පැහැදිලි කිරීමක් කළ අපිට දැන් අපිට දැනෙන දේ මේ පැහැදිලි කියවත් එක්කලා මේ ධර්මයේ මෙනෙහි කරලා තියෙනවා ඔය කියන මොහොතේදී. ඔය කියන මොහොතේදී ධර්මයේ මෙනෙහි කිරීම තුළ මේ එකපාරටම ඔබතුමියට මෙතන දෙයක් නැති ස්වභාවයකට අවදියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ මෙනෙහි කරනකොට ධම්මත්තිය තුළ දැන් ඔබතුමිය මේ මේ මේ නිවැරදිද කියලා කියන්න ඔබතුමිය මේ යම්කිසි අතුලාන්තය තුළ මේ කියන කාල පරිච්ඡේදය තුළ මේ මුකුත් නැති ස්වභාවයක් ගැන මෙනෙහි කිරීමෙන් ගල්ගත කරලා තියෙනවා. හරිද ඒක? එහෙම එහෙම එහෙමද? මට ඔව් අන්න එතන එතන තව ටිකක් පැහැදිලි කරනවා නම් හොඳයි කියලා හිතෙනවා. කොහොමද එන්නේ ඒ කියන්නේ මට ඒ අවස්ථාවේදී ඒ ඒ ඒ අර අත්දැකීම පැහැදිලි කරන්න ඕනේ. තව පොඩ්ඩක් අපිට අපිටත් ඒක ඒ කියන්නේ ඒකද හරියටම දේ එතකොට පුළුවන් අපිට තීරණය කරන්න. කොහොමද එතන ඒ නියම විදිහට ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔන්න එක එක පාටම එක පාටම ඇහි පෙනීම නැති උනායි විතරයි මට ඒක ඒක භෞතික සිද්ධියක්. මෙතන වැදගත් වෙන්නේ අධ්‍යාත්මිකව ඔබතුමිය එදා එදා දවසේ එහෙම නැත්නම් ඊට කලින් ඊට කලින් මේ මෙනෙහි කරපු දේවල් මොනවද කියලා. කොහොමද ඒ රටාවට ඒ රටාව ඉස්මතු වෙන්නේ අද මේ අපි අවබෝධයක් ඇති වෙන කතා කරන්නේ. අපිත් මේ අංශී ප්‍රත්‍යක්ෂතාවයක් ඇතුවනේ. ඒතර අපිටත් ඒ ඒ ඒ ඒක අපි දන්නවා ඒක ඒ යම්කිසි දේවල් කොහොමද වෙන්නේ කියන එක. එතකොට එහෙම වුණාද කියන එක දැනගන්නයි අපි මේ මුලාගාහන්නේ. ඒ කියන්නේ ඊට කලින් මොනවද ඔබතුමා මෙනෙහි කරේ කියන ඒ ඒ රටාවත් එක්ක තමයි අපිට දැනගන්න. කියන්නේ කලින්ම කලින්ම මම හැමතිස්සෙම කියන්නේ අර හැමතිස්සෙම මම බලනවා සිත මේ සිත වැඩ කරන එක ඒ පළවෙනි අවස්ථාවේදී මම ගස් දෙකක් අරගෙන තිබුණේ. මම නිදින කාමරේ ඉස්සරහ ගස් දෙකක් තියෙනවා. ඒ දෙකේ ඒ කියන්නේ තැඹිලි ගහයි පොල් ගහයි. එතකොට ඒ සිතිවිලි දෙක මාරුවේ මාරුවට මම නෙවෙයි බැලුවේ මම මගේ හිත නෙවෙයි මම බැලුවේ සමහරවිට අනුන්ගේ සිතක් අනුන්ගේ හිතක් අනුන්ගේ හිතක බලනවාගේ සිතුවිලි දෙක සිතුවිලි දෙක හටගෙන නිරෝධ වෙන එක තමයි බල බල ඉන්නකොට එතනදී ඒ කියන්නේ ඔබතුමිය ඔබතුමිය දැන් මේ පැත්ත බලනකොට මේ පොල් ගහ පේනවා ආයි මේ පැත්ත බලනකොට මේ පොල් ගහ පේනවා එතකොට ඒ පොල් ගහයි මේ පොල් ගහට ආයිසිත් නැහැ එහෙමනේ බැලුවේ ඔව් එහෙමනම් ධර්ම ධර්මයේ නියම විදිහට එහෙම තමයි අපිත් බලන්නේ. ඒ කියන්නේ මේත මේ සිත වෙනයි මේ සිත වෙනයි. ඒ සිතට මේ සිත ඇති නැහැ. මේ සිත ඇති වෙලා නැති වෙනවා. මේ සිත ඇති වෙලා නැති වෙනවා. එතකොට තමයි ඔය ඔය ඔය ඔත්තන තමයි ප්‍රකට වෙන්නේ සියුම් තනක් තියෙන. ඔව් සර්. ඒක ඔව් එතකොට ඔව් එතකොට ඒ ඒ සිද්ධ වුණාට පස්සේ ඇත්තටම පුදුමාකාර සතුටක් තිබුණේ දවස් 10ක් 15ක් විතර වගේ මාර සතුටක් තිබුණේ. එතකොට ස්වාමීන් වහන්සේ ওই දකින්න දකින්න හැමදේම මට තියුණේ සිතුවමක් වගේ. ඒ කියන්නේ ඕනමකම් දැක්කම එතන එතන ඒක මොකද්ද කියලා කියන්න බෑ. ඔක්කොම නිකන් චිත්‍රයක් වගේ වගේ තිබුණා. ඒ වගේ පුදුමාකාර සතුටක් තිබුණේ මට ඉවස ගන්න බැරි සතුටක් තිබුණේ මේ දවස් ගානේ. ඊට පස්සේ ඒක නේද? පොතේ කාලයත් ඒ සිද්ධිය ඒක ඒක ඒක මම ධර්මයේ ප්‍රගමනය කරන අලුත වගේ සිද්ධියනේ අන්තිමට දැන් මෑතදී මෑතදී ලැබලා තියෙන ධර්මයේ තුල ඉන්න තැන දැනගන්න අවශ්‍යයි නේද අපිට එතකොට සමිනාට දැන් මට තේරෙන එක මට තේරෙන එක මම කියන්නම් හොඳයි ඊට පස්සේ මට දැන් තේරෙනවා සමිනාට දැන් ඇත්තටම මම දැන් දරුවෝ කිව්වනේ මම මේ මොහොතේ මැරිලා හිටියයි කියලා ඇත්තරම මගේ කියන්නේ නාඩිය කියලා කියන හුස්ම ගන්න එක ඒගොල්ලෝ කියේ මට එහෙම එකක් තේරුද එතකොට සවිනාන්ත මම උපතේදී උපතේදී මට සිතක් තිබුණ නැහැ කියන එක මම හොඳටම දන්නවා ඒ කියන්නේ දැනුමින් ඊට පස්සේ මම හදාගත්තේ මට සිතක් තිබුණා නම් මට මතකයක් කියලා ඒක මේ ධර්මයේ අවබෝධයත් එක්ක නේද ඔය ඔය අදහස් ආවේ අනිවාර්යෙන් නැත්නම් මට ධර්මයේ තුල අපි ප්‍රකාශ කරන දේ ඒක උපතින් පස්සේ ආයතන වලයි උපත තියෙන්නේ මව් අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ. ඔව්. ඔව්. හොඳයි හොඳයි. හොඳට කරන්න දිගටම. හොඳයි. ඔබතුමියගේ පැහැදිලි කිරීම. ඇහැ ඇහැ දකින්නකොට ඇහැ තේනකොට තමයි මේ පැත්තෙන් අර අර රූප අර දෙනීමත් එක්කම මේ පැත්තේ මම හැදෙනවා පෙනීම හැදෙනවා දකින්න හැදෙනවා. ඒ වගේ තමයි මේ ටික හැදෙන්නේ. හැදෙන්නේ. ඒ කියන්නේ එතන එතකොට ඇහක් ආකාරගෙන නිරෝධ වෙලා තමයි කන හැදෙන්නේ. එතකොට ඇහැයි ඇහැයි එතකොට ඇහැ ඉවර වෙලා කන හැදෙනවා කන ඉවර වෙලා තව එකක් හැදෙනවා නේද? එතන කොහොමද ගෙඩි පිටින් මම කියලා සතෙක් පිටිලේ ගන්න බෑනේ ආත්ම දෘෂ්ටියට ගන්න බැහැනේ. එතකොට ස්වාමීන් වහන්සේ මම මේ මම මේවනේ අන්න ඒ කියන්නේ දැන් මට තේරෙන්නේ එහෙමයි. ඒ කියන්නේ මම උපතේදී මට හිතක් තිබිලා නැහැ. ඒක මට ෂුවර් එකටම දන්නවා. ඒ කියන්නේ මම ඉපදෙනකොට හිතක් තියෙන්න තියෙන්න බෑනේ ආයතන ටික මේ මේ මොහොතේ සකස් වෙනවානේ. ඔව්. ඒ තුපත්යෙන් සකස් වෙලා ඒක වෙන නිරෝධ වෙනවානේ. සිතත් එහෙමයි. එහෙමයි. ඔව් එතකොට මැරෙනවා කියන්නේ සිතක් සිත නවතින්නේ. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ ඒ දෙක අතර තමයි මම ජීවිතය කියලා ගෙවලා තියෙන්නේ මේ දෙක අතරේ කාලයක්. ඉවත් වෙනවා කියන්නේ. මොන දෙක අතරද මොන දෙක අතරද ඒ කියන්නේ උපතේ මරණය අතරයි. මම කියන්නේ සම්මතෙන් ගත්තේ මේම. සම්මතෙන් උපත මරණය කොතනද තියෙන්නේ? උපත මරණය කියන්නේ මේ මොහොතේ ඇති වෙන සිතුවිල්ල තුල. ආ සිත ඒක එක සිතත් ඇතිලා නැති වෙන එක උපත මරණය කියන්නේ. ඔව් එහෙමයි සාරය. ඒ කියන්නේ උපත මරණය කියන්නේ සිතක ඇතිවීම නැතිවීම තමයි ධර්මය තුල තියෙන්නේ. අනිවාර්යෙන්. මේ මොහොතේ ඇති වෙන සිතිවිල්ල තුල තමයි උපතවන්නේ තියෙන්නේ. එහෙම නැතුව මෙතන ඉපදිච්ච සතෙක්වත් නැරෙන සතෙක්වත් ඒ කියන්නේ එක දිගටම පුංචි කාලේ ඉඳලා එක දිගටම තියෙන හිතක් නැහැ මරණකම. අපෝ නැහැ. ඒ අවබෝධය <laughs> බොහොම හොඳයි. අතරම ඇත්තටම බොහොම හොඳයි ඒ ඒ ළඟටම එනවා ඒ කියන්නේ. හොඳයි ඒ තව එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට එතකොට එතකොට මට දැන් මේකෙත් ඒකට මෙතන සත්පුද්ගල සංඥා කොහොමද නැන්නේ ආත්ම දෘෂ්ටිය කොහොමදක් නැන්නේ නෑ එතකොට එහෙම දෙයක් හම්බ වෙන්නේ නෑ ඒක දෘෂ්ටිය මිදෙනවා ඒක සත්‍ය දකිනවා ඔව් එතකොට සිත කියන එකම දෘෂ්ටියක් නේ ස්වාමීන් වහන්සේ ඔව් දෘෂ්ටියක් සිත කියන එකම දෘෂ්ටියක් එතකොට ඒ දෘෂ්ටිය දෘෂ්ටියක් විදිහට අපි නොදැක්ක නිසා තමයි අපි අර පේන එක ඇහෙන එක දැනෙන එක ওই කතන්දර ඔක්කොටම මේ ඒ ආත්ම කරගන්නවා මගේ කරගන්න මම කරගන්න එතකොට තමයි අපි මේ අපේ සත්පුද්ගල බවටපත් වෙන කතන්දරේ තියෙන්නේ එතකොට එතකොට මේ එතකොට අපිට දැන් මේක දැක්කොත් ඒ කියන්නේ මේ දෘෂ්ටි දෘෂ්ටියක් විදිහට දැක්කොත් අපි ඒකට රැවටෙන්නේ නැත්තම් එතන එතකොට එතකොට තව දෙයක් අපිට එතනට රැවටෙන්නේ නැත්තම් ඉතුරු ටික එතනට රැවටෙන්නේ නැත්තම් ඉතින් රැවටෙන්නේ නැත්නම් ටික ආයෙක දෘෂ්ටියට රැවටෙන්නේ නැහැ කියන්නේ රැවටෙන්නේ නැහැ. එතකොට සත්‍ය දකිනවා සත්‍යන ස්වභාදාමක්. අපිට වචන කියන්න වෙන්නේ ස්වභාදාම වගේ ඒක ආත්ම කතාවක් නෙමෙයි. ආත්ම කතාවක් නෑ මේක. නෑ හේතුඵල හේතු හේතු නිසා හටගත්ත දෙයක්. හේතු නැති වෙනකොට නැති වෙනවා. අනිවාර්යෙන්. ඔව්. තමයි අපිට පෙන්වන්න වෙන්නේ. අනිවාර්යෙන්. ඒකම තමයි ධර්මතාවය කියන්නේ නේද? අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එතන තියෙන්නේ වචන වලට දෙන්න බැරි වචන වලට දෙන්න බැරි ස්වභාවයක් ගන්න බැරි පරම සත්‍යයක් මෙතන තියෙනවා. හැබැයි ඔබතුමියගේ දැන් ගැටලුව ප්‍රශ්නේ අපෙන් අසන්නේ කුමක්ද කියලා මට දැනෙන්නේ එහෙම ස්වාමිනාස එතකොට දැන් ඇත්තටම ඉතින් මට එහෙම එහෙම කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. මට ඔබ වහන්සේගේ මේ කියන්නේ ඔබ වහන්සේ දේශනා කරනකොට සමහර ගොඩක් තැන් මම ප්‍රායෝගික වුණු තැන් තියෙනවා. දකින්න දෙයක් බව පැටහුණා. ඔව් එතකොට එතකොට මම ඔව් හැබැයි ඔබතුමිය දැන් දකින්න දේ බාහිර එහෙම අපි හිතන මේ හදාගත්ත සම්මුති ප්‍රඥප්ති අපි අපි හදාගත්ත හිතින් හදාගෙන බාහිර ඇති දෙයක් නෙමෙයි අපි සිතක් තුල ඉන්න බව ඔබතුමිය දකිනවා. ඔබතුමිය දකින්න පේනවා නෙමෙයි හිතනවා. නෑ සිතක් නැහැ. සිතක් නෙමෙයි සිතක්. නෑ නමුත් මේ මේ ඔබතුමිය දකිනවා දැන් බාහිර එහෙම නැති බවත් සිතෙත් එහෙම දෙයක් නැති බවත්. දැන් ඊගාව ස්ටෙප් එකට යනවා ඔබතුමිය. එතනින් නවතින්නේ නැහැ. ඔබතුමිය සිතට ඇවිල්ලා සිතේ නවතින්නේත් නැහැ. ඔබතුමිය දකිනවා බාහිරත් නැහැ, සිතත් නැති බව. අන්ත දෙකෙන්ම මිදෙනවා. අන්ත දෙකෙන් මිදෙන තැන සිත පවතින සිතක් කියලා දෙයක් ඔබතුමියට හම්බ වෙන්නේ නැහැ. සිතක් කොහොමදත් නැහැ. කොහොමද? හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔබතුමිය දකිනවා මෙතන තියෙන්නේ සිද්ධියක් මේ සිද්ධියට අපි අපි අපි දාගත්ත දෘෂ්ටියක් තමයි සිත කියලා තියෙන්නේ. නැත්තම් මෙතන එහෙම දෙයක් නැති බව. ඔබතුමිය හොඳම තැනකට ඇවිල්ලා ඔබතුමිය ඔබතුමිය ඒ කියන්නේ දැන් බාහිර දකින්නවා කියන්නේ සෝතාපන්නනේ. එතනට යන්නේ අපි අපි ධර්මයේ තුල කියන දේ. එතකොට ඒ කියන්නේ නිවැරදි මාර්ගය තමයි සෝතේ කියන්නේ අනුසෝතේ කියන්නේ රැවටීම. එතකොට පටිසෝතේ කියන්නේ සත්‍ය දකින්නවා කියන. සෝතේට පැමිණෙනවා කියන්නේ එතනයි සෝතාපන්න කියන්නේ. ඒ කියන්නේ සත්‍ය දකින්නවා කියන්නේ. සත්‍ය ඔබතුමිය දකින්නවා. ඔබතුමිය සෝතාපන්න පැත්තට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔබතුමිය සත්‍ය දකින්නවා කියන්නේ ඔබතුමිය ලෝකයක් නැති බව දකින්නවා. තව පැත්තකින්. ඒක වැටහෙනවද? ඔව් ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ලෝකේ තියෙන්නේ හිතකනේ. ඉතින් හදාගත්ත එකක්නේ. දැන් අපිනේ කියන්නේ මේ ඉර මේ හඳ මේ මේ සේරම අපිනේ කියන්නේ මේක 5000යි මේක වටිනවා මේක රත්තරම් මේක වටිනවා. ඒ අපිනේ කියන්නේ මේක නාගහ මේක අපගහ අපිනේ නම් දාලා තියෙන්නේ. බාහිර ගස් කියන්නේ නැහැ අපිට ඔක්කොම එකයිනේ. මහ භූත කියන්නේ. ඝනද්‍රව වායු කියන්නේ ඔක්කොම පෘථුවිය අළු වෙලා ගියා නම් සේනම අභ්‍යවකාශය වගේ නෑ. සූර්යාගේ රශ්මිය වැඩි වුණා නම් පෘථුවිය එහෙමම අළු වෙලා ගියා නම් මුළු මේ කතාවම ඇත්ත තැනට එනවා මුකුත් නැති තැනට ශුන්‍යතාවයට එනවා. එතකොට ඔය කියන භෞතිකවත් කිසිම දෙයක් නැති බව. අපිම හදාගත්ත මේ සිත ඇතුලේ කිසිම දෙයක් මේ ඇත්තම පැත්ත දෙන්නේ අපි හිතින්නේ මේ ජීවත් වෙන්නේ. අපි ටීවී එක දිහා බලාගෙන අඬනවානේ. අපි ටීවී එක ටීවී එක බලාගෙන hina වෙනවනේ. ඒ කියන්නේ අපේ හිතේනේ මේ කතාව තියෙන්නේ. ආ හොඳ කෙනෙක් අපරාධී ඔක්කොම අපි හිතින්නේ හිතන්නේ. එයා නපුරු එයා හොඳයි එහෙම ඔක්කොම අපිනේ කියන්නේ. ඒතර බාහිරට කම්පණේ නැහැ. බාහිර ලෝකෙත් නැහනේ. බාහිර ලෝකයක් අපිට හම්බ වෙන්න බෑනේ මේ අපි දැන් එහෙනම් අපිට අපි නිදෙනවා නම් මිදුණා කියන්න නම් අපිට සාන්ත සුවයක් දැනෙන්න නම් අපිට බාහිරෙන් තවත් අපි දුක් විඳින්න බෑ. අනිවාර්යෙන් කොහොමද ඔව් දැන් දරුවා කියලා හම්බ වෙන්නේ නැහැ. මේ කතාව තුළ හරි ගැඹුරු තැනක්. ගැඹුරු තැනක්. ඒ කියන්නේ මේ මේ ඔක්කොම වටිනාකම් තියෙන්නේ අපේ හිතේ. අනිවාර්යෙන් හිතේ තියෙන ඒවා. මට තව එකක් පාන්න තියෙනවා. ඔව්. එතකොට සංස්කෘත මට මේවා ඔක්කොම මේවා මේවා මෙයාගෙන අවබෝධයෙන් යනකොට මට තේරෙනවා සංස්කෘත ඔබ හරියට දන්නේ නැහැ. ඒ කියන්නේ හරි වෙන්න ඕනේ. ඔව්. මට හිතෙනවා ඇත්තටම මෙතන බණ කියපු කෙනෙක් බණ අහපු කෙනෙක් එතකොට සාවින්හාස මම මොකද හිතන්නේ කොහොමද නෑ නෑ මට බාහිරින් එහෙම බුදුන් කෙනෙක්වත් පැනවෙන්නේ නැහැ. නෑ නෑ නෑ. මේකේ සත්පුජ්‍යලනේ. සත්පුජ්‍යල කිසි දෙයක් නෑ කියන්නේ මේකේ අවසානයේ කිසිම දෙයක් පණවන්න බෑ. ඒක බුදුන් වහන්සේ දේශනා කරන ප්‍රථම නිබ්බාන සූත්‍රය කියලා අති භික්ඛවේ තදායතන න පඨවි න ආපෝ න තේජෝ න ආකාසං අතර න විඤ්ඤාණං අතර න අකිඤ්ඤාං අතර නායන් ලෝකෝ මෙලවක් නැහැ. න පරලෝකෝ පරලවක් නැහැ. න උබෝ චන්දිම සූර්ය හඳිරු කියලා දෙයක් නැහැ. නා එතකොට බුදුන් වහන්සේ කියනවා න ගතින් වදාමි න ගතින් න තිතින් න තුතින් න උප්පතින් අපතිතන අපවත්තන අනාරම්මන කිසිම ආරම්මණයක් නැහැ කියලා. අර අරමුණක්වත් නැහැ කියලා. අනිවාර්යයෙන් බුදුන් වහන්සේ ශුන්‍යතාවය ඇතුළේ පෙන්නන ගැඹුරු විදිහට පෙන්නන ඒ සත්‍යම. ඔව් ස්වාමීන් වහන්සේ. අනිත් එක අනිත් එක ස්වාමීන් වහන්සේ මේ සමස්ත ලෝකය මම ඇතුළේ සමස්ත ලෝකෙම මේ මොහොතේනේ හටගන්නේ මේ ක්ෂණේ මේ ක්ෂණේ මේ මේ අපි මේකත් බලනකොට මෙතන ඇත්තම සිද්ධිය ඇත්තම සිද්ධිය පොඩ්ඩක් මේකයි වෙන්නේ මෙතන ආලෝකයක් නැතුව අපිට පේන්නේ අනිවාර්යයෙන් එතකොට ආලෝකයට අයිතිනේ මේ පේනවා කියන හිත පෙනීම කියන එක අපේ ඇඟ ඇතුලේ නම් තියෙන හැමතිස්සෙම පේන්න ඕනේ අනිවාර්යයෙන්. එහෙනම් ඒක වෙන්නේ නැත්නම් ආලෝකය නිසා නම් පේන්නේ. එහෙනම් මේ හිත ආලෝකයට අයිති. කාටවත් නැහැ කියන්න බෑ. එතකොට අපේ හිත තියෙන ඇඟ ඇතුළේද? නැහැ. මේක ආලෝකයේ තියෙනකොට නම් පේන්නේ ආලෝකය නිසා හටගත්ත ස්පාක් එකක්. ඒ කියන්නේ කාට කණ්ණාඩියට ආලෝකය වැටෙනකොට දිලිසෙනවනේ. අන්න ඒක තමයි සිත් එතකොට මේක පෙර සංඥා නව සංඥා කියන්නේ මව් කුසෙන් එළියට ආවට පස්සේ මව් මේ දරුවා මුකුත් දන්නේ මේ දරුවා දන්නේ මුස්ලිම්ද බුද්ධාගමේද Hinduද ක්‍රිස්තියානිද මේ දරුවා දන්නේ දිව්‍ය ලෝකයක් තියනවද නිරයක් තියනවද මුකුත් දන්නේ දැන් මේ දරුවා එළියට එන්නේ ප්‍රභාස්වර සිත කියන්නේ ඒව නැති එක. මිනිසු දාගත්ත නම් මුකුත් නැති එක්කෙනා ප්‍රභාස්වර සිතයි. ඒ කියන්නේ පිරිසිදු සිතයි, සුද්ධ සිතයි. දැන් ඔබතුමියට තේරෙන භාෂාවට මම මේක හරවනවා. ප්‍රභාස්වරං චිත්තං කියන්නේ <laughs> එතන ප්‍රභාස්වරයි. සූර්යා ලෝකයේ වගේ බබලෙනවා ප්‍රඥා ලෝකයේ වගේ ප්‍රභාසර ප්‍රභාසරය කියන්නේ කිසිම දෙයක් එතන කෙලෙස් නැහැ. ඔව් පුංචි දරුවට කෙලෙස් නැහැ පුංචි දරුවට ඉරිසියා ඉපදිච්ච ගමන් ඉරිසියා කරන්නේ නැහැ පුංචි දරුවා ඉපදිච්ච ගමන් වෛර කරන්නේ නැහැ. ඒතකොට කෙලෙස් නැහැ. අන්න එතන එතන මේ කියන්නේ මේ කොහොමද මේක උනේ පළවෙනි සිත හැදුනේ කොහොමද? ආලෝක හැඩතල එනකොට ශබ්ද එකතු වෙන එක. ඒ කියන්නේ බාහිරින් කියනවා මේ අම්මා, මේ තාත්තා, මේ ඉර, මේ හඳ. ඒක තමයි අවිද්‍යාව පත්‍ය සංකාර කියන්නේ. සංකාර කියන්නේ සිතුවිලි, සිතුවිලි කියන්නේ මුකුත් නෙමෙයි, සිත කියන්නේ මුකුත් නෙමෙයි, ශබ්ද. ශබ්ද හැඩතල එකතු වෙලා. ඔබට කෝල් එකක් දීලා කිව්වොත් අම්මා කියලා අම්මගේ රූපෙම වෙන්නේ පොඩි කාලේ අම්මගේ හැඩතලේ එනකොට අම්මා කියලා බාහිරින් කිව්ව නිසා. ඒ શબ્දෙට ඒ හැඩතල එකතු වෙලා තියෙනවා. හැබැයි ඔබතුමිය ඇමරිකාවට ගෙනිච්චා නම් අපි අර දේශනාවල කියනවා එතනදී එතන මද කියලා කියන શબ્දේ දාන්නේ. එතකොට එතන ඉන්න කෙනා සුදු ජාතික. ඒ හැඩතලයට ඒ શબ્ද එකතු වෙනවා. එතකොට චීනෙට ගෙනිච්චා නම් ඔබතුමා ඉපදිච්ච දවසේම ඔබතුමිය ඉපදිච්ච දවසම චීනෙට ගෙනිච්චා නම් එතන චීන් ගාන සද්ද අපි දන්නේ අපිට ඒ අපිට ඒ ඒ ඒ ඒවට නැහැ අපිට. නමුත් චීනේ ඇහෙනවද? ඔව් සාවිනාස මම ඇත්තටම සාවිනාස මම මෙතන මෙතන කියන්නේ ලෝකේ හදාගත්තා කියන එක. ඔව් ඔබතුමියට මේ පැහැදිලි කරන්නේ දොන් මේ මේ ධොනිය, ශබ්දේ. ශබ්දේ තමයි කම්පන. ඒ කියන්නේ මේක ධොනියක් වගේ. මේක චිත්තය කියන්නේ හැඩතල වලට ඒ කියන්නේ ශබ්ද එකතු වෙලා. ඒකට චිත්ත කියන්නේ. ඒ කියන්නේ දැන් මෙතන කෝල් එකක් දීලා අම්මා කියනකොට රූපෙම වෙනවා නම් තවත් කවුරු හරි කෝල් එකක් දීලා පොල් ගහ කිව්වොත් පොල් ගහක් අපිට මැවෙනවනේ. අපිට දැන් දැන් චීන භාෂාවෙන් කිව්වොත් මැවෙන්නේ නැහනේ. එතකොට මේ શબ્ද අපි දන්න එකක් නෙමෙයි මැවෙන්නේ. දන්නේ නැති භාෂාව මැවෙන්නේ එතකොට શબ્ද කියන්නේ පොඩි කාලේ අපිට දීපු શબ્දයි අපි දන්නේ. අනිවාර්යයෙන්. අපි දන්නේ නැහැ. එතකොට මෙතන තියෙනවා මේ ශබ්ද තමයි රූප එකතු වෙලා තියෙනව විතරයි අපිට මේ දැන් පෙර සංඥා කලින් තිබිච්ච ශබ්ද විතරයි දැන් ආවොත් දන්නේ. දැන් ඒ શબ્ද විතරයි දන්නේ. දැන් අපිට දුන්නු શબ્ද හැර වෙන શબ્ද අපි දන්නේ අපි චීන චීන શબ્ද දන්නේ ඒ චීන් චීන් ගෑවට අපිට ඒවා අදහස් නැහැ. දෙමළත් අපිට දැන් අපිට අදහස් දන්න දන්නවා කියන්නේ මේක කලින් දාපු શબ્ද තියෙනවා කියන්නේ. එතකොට මේකයි පෙර සංඥා නව සංඥා කියන්නේ. ඒ කියන්නේ කලි සංඥාව කියන්නේ શબ્දේ. શબ્දෙට හැඩතලට શબ્ද එකතු වෙච්ච එක තමයි නාම රූප කියන්නේ. නාම රූප නාම කියන්නේ මෙතන શબ્ද පැත්තෙන් එන්නේ. එතකොට රූප කියන්නේ එතකොට මෙතන අපි ගත්ත රූප එකතු වෙච්ච එක. ඒකම තමයි විඥානේ අපි දන්නවා කියන එක. සිත කියන එක. එහෙම දෙයක් ඒවට ආත්මයක් කතාවක් නැහැ. මේක මේක පරීක්ෂණාගාරවල අපි දැක්ක පරීක්ෂණවල තියෙනවා මේ ගස්වලට මේ ශබ්ද දැම්මහම ඒ ශබ්ද ආයි දැම්මහම මේ ගස්වලට ඒක දැනෙන ස්වභාවයක්. ගස්වලට අපි ආත්මයක් පනවන්නේ නමුත් මේ ශබ්ද එක ඇතු එකතු වෙන එක සම්භූත වෙනවා කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරන කාරණාව මේක මේ මේ චිත්ත නියාමයේනේ ඒක ඒක සබහා දහමක් තියෙනවා එහෙම මේ ගස්වලත් ඒක තියෙනවා ඒක මේ හැමතරම චිත්තයක් ඒක මේ මේ කැවිලා ආත්මයක් නෙමෙයි ඔව් ඒකයි කියන්නේ ආත්මයක් කියනකත් නෑ දැන් ඔබතුමියට එතනින් මොකද ඔබතුමියට දැනුනේ පැහැදිලි කිරීම තුළ ඒ පැහැදිලි ඒ පැහැදිලි කරපු කාරණාව තුළ ඔබතුමියට දැනුනේ මොකද්ද ඒ පුතේ ඒ දේශනා ඇහුවද? එහෙම එහෙම පැහැදිලි කරනවා මේක සවිඥානික නැතුව අවිඥානික මනසකි ආත්ම කතාවක් නෙමෙයි කියන්නේ. තමන් වැඩි අහන්නේ නේද? ස්වාමීන් වහන්සේ මට තව එකක් අහන්න තියෙනවා. ඔව්. ඒකෝරි ස්වාමීන් වහන්සේ අපි දැන් ඇත්තටම සීතකින්ද දෘෂ්ටියක් කියලා අපි හඳුනාගත්තට පස්සේ ඔව්. එතකොට අපි මේ ධර්මය කියලා හොයලා තියෙන්නේ. හොයලා අපි මේක කරලා තියෙන්නේ. තව දෘෂ්ටි ගොඩක් ඉල්ලගත්තේ නේද? ඒක තමයි. ඒක ඒකත් ඩිස්ටර්බ් වෙනවා. ඒ කියන්නේ ඒකත් අර ශබ්ද වලට එකතු වෙච්ච තවත් ටිකක් වෙනවා. එකතු වෙනවා. ඔව්. එතකොට සංස්කාරස එතකොට මෙතන මේ සිත කියන එක තනිකරම දෘෂ්ටියක් කියලා අද මේ ඒක අපි අවබෝධ කරගත්තා. දෘෂ්ටියක්. ධර්මයෙන් උඩට කෙනෙක්ම මේ නිසංමස ඒකත් වචන ගොඩක් ඒක මේක අපි අපි භාවිතා කරනවා පමණයි. අපි පිහිය භාවිතා කරනවා පමණයි එළවලු කපන්නේ. ඒ වගේ මේක ධර්ම දැන් මේ අපි මේ මේ මේක භාවිතා කරනවා පමණයි. ඒ කියන්නේ මේ වචන ටික අපි මේක අවබෝධ කරගන්න භාවිතා කරනව පමණයි. නැතු ඒක ධර්මයේ නෙමෙයි. වචන ධර්මයේ නෙමෙයි. ධර්මය කියන්නේ ගැඹුරුයි. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් ලුණු රහ කවදාවත් කියලා කාටවත් වැඩක් නැහැ නේ තේරෙන්නේ නැහැ කාලාම බලන්න එපා. ලුණු කෑවොත් නේද මෙන්න මේක අපිට දැනෙන දැනීමක් නේද? අන්න ඒක තමයි ඥානය කියන්නේ. ඥානය කියන එක සිතුවිල්ලක් නෙමෙයි. අර ඔබේ ඔබේ සිතට සිතක් ඇති වෙලා නැතුණු බව දැනෙන්න තවත් සිතකින් නෙමෙයි. ඒක ඥානයක්. ඥාන අභිඥා කියන්නේ සිතවිලි නෙමෙයි. සිතවිලි වල තියෙනවා නාම රූප. ඒ කියන්නේ අපි දාගත්ත නමක් තියෙනවා සිතවිල්ලක. නමුත් ওই දැනෙන එකට නමක් නැහැ. අනිවාර්යෙන් ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්ත ඒ වුණාට. ඔව්. ඒ කියන්නේ වචනවලට දෙන්න බෑ මොකද? වචනවලට ගන්න. නාම රූප දෙක ගැහිච්ච තැනක් නෙමෙයි. නෙමෙයි. විඥානේ තව වෙන තැනක් නෙමෙයි. නෙමෙයි. ඒක තමයි ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඥා කියන එක ප්‍රඥා කියන්න පුළුවන්. මහා ප්‍රඥාව කියන්න පුළුවන්. තව පැත්තකින් මේක තමයි මේ ඥානේ ඥානය කියන එක අඳුන ගන්න ගොඩක් අයට අමාරුයි. මේ ඥායත් අධිගමාය කියන එක අමාරුයි. ගොඩක් අයට ධර්මයේ තියෙනවා. මේක ඥානය කියන්නේ සිතුවිලි නෙමෙයි කියන එක. සිතුවිල්ල දකින්න එක ඥානය කියන එක. සිතුවිල්ලක් කියන්නේ සිත ඇතුළේ දකින්න දේ දැනෙන්නේ ඥානෙට. දැන් ඔබ ඔබතුමියගේ ඥානය ඥානය හරහා ඔබතුමිය සත්‍ය දකින කෙනෙක්. ඔබතුමිය සිතුවිල්ලට රැවටෙන කෙනෙක් නෙමෙයි. ඔබතුමිය මොන ආගමද ඒක අදාළ නැහැ. මෙතන මෙතන අපිට තියෙන එකම ධර්මයයි සත්‍ය කියන්නේ. සත්‍ය ධර්මයේ තුල ආගමක් නැහැ ඇත්තට. ඒක ආගමක් නෙමෙයි. ඒක ලෝක ධර්මතාවය. ලෝකේ ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත තමයි බුදුන් වහන්සේ වුණත් ලෝකෙට හෙළි කරන්නේ. බුද්ධ කියන්නේ පුජ්‍යලයෙන් නෙමෙයි. බුද්ධ කියන්නේ සිතේ සිතුවිලි නැති තැන ඒ තියෙන ස්වභාවයටයි බුද්ධ කියන්නේ. ඒක සිතුවිල්ල ඒක කෙනෙක් නෙමෙයි. බුද්ධ කියන්නේ පුජ්‍යලෙන් නෙමෙයි. ඔව් මේ අනිත් එක බුදුන් වහන්සේ බණ කියන්නේ බෞද්ධයින්ට නෙමෙයි. <laughs> බුදු සමය තුල බුදුන් වහන්සේ කවදාවත් බෞද්ධින්ට බණ කියලා නැහැ. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරේ අනිත් එක එක එක එක එක එක විවිධාකාර ජටිල නිගණ්ඨ බ්‍රාහ්මණ මේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අයව ගොඩ ගන්න. දෘෂ්ටිගත කෙනා දුක් විඳින්නේ ලෝකයේ ඇත්ත කියලා හිතාගෙන එයා රැවටිලා අන්න ඒගොල්ලන්ට ඇත්ත කියලා දීම තමයි බුදුන් වහන්සේ සත්‍ය ගවේෂී. සත්‍ය හෙලි කරපේක විතරයි කරේ. ඒ තුල දුකක් හට ගන්න හේතු නැහැ. අනිවාර්යයෙන් ඒ කියන්නේ දුක හට ගන්නවා කියන්නේ මේ පැත්තේ මම කියන ආත්ම මේ ආත්ම ආත්මය තුලයි දුක තියෙන්නේ. දුක තියෙනවා. ඔව් ඒ කියන්නේ දැන් මෙහෙමයි ආත්මය කිව්වා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් පොත කියන එක තියෙනවා කියලා ගත්තොත් පොත තියෙන එක තුළ ඒ පොත කැඩුනොත් දුක ඇති වෙනවා. පොත තියෙනවා කියපු තැනයි එතකොට ආත්මෙ තියෙන්නේ. අනිවාර්යයෙන්. එතකොට පොත පොතක් ඇත්ත පොතක් තියෙනවා. පොතක් තියෙනවා. ගියක් තියෙනවා, ඉරක් තියෙනවා, හඳක් තියෙනවා, මේවා තියෙනවා තියෙනවා තියෙනවා කියන තැන ආත්මයක් තියෙනවා කියන එකම තමයි තේරුම. ලෝකයක් තියෙනවා කියන තැනයි ආත්මෙත් තියෙන්නේ. හැබැයි ලෝකේ නැති වෙන තර ආත්මෙත් නැහැ. අනිවාර්යෙන් දෙපැත්තම කර්ණාඩියෙන් බලනවා වගේ මූණ හරියට. එළිය තියෙනවා නම් මේ තියෙනවා එළිය නැත්තම් මේ නැහැ. දැන් ඔබතුමිය අභ්‍යවකාශය ඉපදුනා කියන්නේ. එතකොට මේ මුණුත් මොකුත් කතා කරන්න දේවල් නැහැනේ. ගස් කොළන් ඔය ගෙවල් කතා මොකුත් නැහැනේ අභ්‍යවකාශේ. එතකොට ඔබතුමියට බාහිර දෙයක් නැහැ කියන්නේ ඔබතුමියක් නැහැ. අබ්ද ආකාශය ඔබතුමිය හොයන්න බෑ. අනිවාර්යයෙන්. චිතක් නැහැ. හිතියොත් නෑ. එතකොට චිතක් නැහැ ආත්මයක්. අනිත් පැත්ත තියෙන්නේ. ඔව්. මේ පැත්තෙන් ආත්මයක් වුණොත් තමයි මේ පැත්තේ මේ පැත්තේ ලෝකයක් තිබුණොත් තමයි මේ පැත්තේ ආත්මය තියෙන්නේ. අනිවාර්යයෙන්. ඔව්. අනිවාර්යයෙන්. ඒක තමයි ආන්නේ. ලෝකයක් තිබ්බොත් ඒ කියන්නේ ඔබතුමිය මේ පැත්තේ ලෝකයක් දැක්කොත් ඒ දකින්න තරමටම දුක තියෙනවා. බාහිර දරුවා දැක්කොත් දරුවාගේ බැඳීම දුකක් වෙනවමයි. ඒකට මේක හැබැයි මේක හැබැයි සිත ඇතුලේ අධ්‍යාත්මිකව අවබෝධඥානයක්. බාහිරේ අපි කරන යුතුයකම් නැති වෙන්නේ නැහැ. දරුවාට දරුවා කියන දුක මේ හඬාගෙන වැළපෙන්නේ නැතුව දරුවාට බෙහෙත් දෙන්න පුළුවන්. දරුවාට කන්න බොන්න දෙන්න පුළුවන්. යුතුයකම් කරන්න පුළුවන්. ඔව් යුතුයකම් කරන්න පුළුවන්. මේ මුකුත් මේක වෙනස් වෙන්නේ නැහැ. තමන් බාහිරින් හොයන්න බෑ අධ්‍යාත්මිකව සත්‍ය දකින ගමන් සත්‍යව ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ ලෝකේ ඉන්නවා කියලා ලෝකයක් තියෙන එක නෙමෙයි මේ සම්මුතිය කතා කරන්නේ. Taman ඇත්ත දකින්නවා කියන එක. අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ කිසිම වෙලාවක සැලෙන්නේ නැහැ. අනිත් එක ස්වාමීන් වහන්සේ දුකක් නැහැ. අනිත් එක බය නැතුව ඇත්තටම. ඒතර බය කියන එක තියෙන ආත්මයක් තියෙන කෙනාට. ආත්මයක් තියෙන හින්දා අනිවාර්යෙන්. දැන් එතකොට ඔබතුමිය හිතනවාද දිවි ලෝකයක් තියෙනවා කියලා? අපෝ එහෙනම් ඔබතුමිය <laughs> බලන්න ඇත්තටම ප්ලේන් යන්න ඕනි දිවි ලෝක ඔක්කොම කඩාගෙනනේ. රොකට් යන්න ඕනේ ඔක්කොම දිවි ලෝක හිල් කරගෙනනේ. කොහෙවත් එහෙම දෙයක් කියන්නේ නැහැ නේ කවුරු. ඉතින් ඊට වැඩිය බලන්නකෝ එක දෙයියට මේ අප්සරාව 500යි 600යි කියනවා. ඒ කතාවල බොරුනේ මේ මේ මේ වෙන්නේ කොහොමද? ඒවා කොහොමද කිස්කේ? දැන් මේ එතකොට ගෑනු කට්ටිය මැරලා ගිහිල්ලා නිකන් දිව්‍ය ලෝකේ ගණිකාවක් වෙන්න දෙන්නේ. දිව්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ ඇත්තටම දිව්‍ය ලෝකේ කුස්සියක් තියනවද? ටොයිලට් එකක් තියනවද? දිව්‍ය ලෝකේ උයනවද? ඔක්කොම බොරු කතා වෙනවා. ඔක්කොම බොරු කතා වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔබතුමීට කියන්න දෙයක් තියෙනවා. මේකේ රහසක් තියෙනවා. මේ සිත ඇතුලේ අපි මේ සිත සිත සිත කියන එක ඇවිල්ලා මේ සිත හටගන්න එකක් නේ පවතින එකක් නෙමෙයිනේ. මේ දැන් හටගෙන නැති වෙන එකනේ. ඒක තුල තියෙනවා අපිට රළු. ඒ කියන්නේ අපේ සිත සත්‍ය දකිනකොට නිවෙනවා. ඕ කම්පණය වෙන්නේ නැහනේ. ඊර්ෂ්‍යා වෛරය ක්‍රෝධේ ඒව මොකුත් නැහැ ඒ වගේම ආදරේ රාගේ ඒවත් අඩු වෙනවා ඔක්කොම ඕනාවට වැඩිය කිසි දෙයක් ගිනි ගන්නෑ හිත ගිනි ගන්නෑ වැළපෙන්නේ දැන් මෙතනදී නෑ මෙතන පොඩි දෙයක් අපතුමියට මේ කියන එක ඉවර කරන්න ඕනේ ඒ කියන්නේ තුල සිත තුල තමයි ඔය කියන සේරම සිතුවිලි වලයි තියෙන්නේ දිව්‍ය ලෝක ඔක්කොම කතා ඒක දන්නවා ඒක තමයි ඔබතුමියට කියන්න ඕනේ ඒ කියන්නේ මේ අපි සේරම පොත් ලියාගෙන මුළු ලෝකෙම බොරු කිව්වත් අපිට කරන්න දෙයක් නැහැ. අපිට ඇත්ත පේනවා නම් ඒක අපිට අදාළ නැහැ. අපේ ඇත්ත අපිට හොඳයි. අනිත් එක සාරණස මට වාන්තික බලයක් කියන්න දෙනවා. ඇත්තටම සාරණස ඔය ඔය රාග රාගය, දේශ, කෝපය ඔවා කියන්නේ පට්ටවල් බොරු. එහෙම දෙයක් නැහැ. මේක මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේක මේක ඇවිල්ලා ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි. අපේ මේ අපේම මේ සිතක් හටගෙන නැති වෙනවනේ. මේ හටගන්න එකේ තියෙනවා පෙර සංඥා නව සංඥා ඇලෙන ගැටෙන එකක් තියෙනවා. ඇලෙන එක අපිට අපි කියන්නේ රාගය කියලා. ගැටෙන එක අපි කියන්නේ දේශය කියලා. මේ ඇලෙන මේ දැන් අපිට දැන් අතින් දෙයක් ඇල්ලුවොත් අපිට තද ගතියක් දැනෙනවනේ. අපිට දැන් මොන හරි බිත්තියක් ඇල්ලුවොත් තද ගතියක් දැනෙනවනේ. අපිට ඊට පස්සේ මොන හරි රෙදි කෑල්ලක් ඇල්ලුවොත් සිනිඳු ගතියක් දැනෙනවනේ. එතකොට මේ සීනිදු ගතිය තමයි රාගය කියන්නේ. රාගය කියන්නේ සීනිදු ගතිය. දැන් දැන් ඇත්තටම දැන් මේක මේක ඇවිල්ලා අපි හදාගත්ත මනක්කල්පිත විඳීමක් මේක ඇතුලේ තියෙන්නේ. සිතුවිල්ලක් තියෙන්නේ. චිත්තයක්. භෞතිකව නැහැ. චිත්තයක් තියෙන්නේ. දැන් අපි තුමු ඔව් අර දිට්ඨිය දුක්ඛය කියන්නේ සිතේ දුක්ඛය තමයි ඒක තියෙන්නේ. දැක්කාම ස්වාමීන් වහන්සේ ඔක්කොම නැති. එතකොට රාගය, දේශය, මොහය කියන කොහෙද තියෙන්නේ? ඒ ඒක හැබැයි හොඳට මෙනෙහි කරන්න ඕනේ නේද නැවත නැවත. අනිවාර්යෙන් මම ඒක දකිනවා. ඒ කියන්නේ මට ඒක තේරෙනවා. ඒ කියන්නේ එතකොට මේ රාගය, දේශය, මොහය ඒක දුක්ඛය මම මට මේවා ඉන්නේ. ඒකට ඒකට රින්ගන්නේ නැද? මෙහෙම සිත හටගෙන නැත්නම් ඒකට රින්ගන්නේ. තමන් ඉන්නේ බාහිර වගේ. තමන්ගේ හිත තමන්ගේ හිත ඇතුළට තමන් ඒ හිත වදයක් කරගන්නේ හිත ඇති වෙලා නැති වෙනවා තමන් ඒක ඒක තමන් එතනින් නැති වෙලා වගේ නිකන් අමුතු අමුතු අත්දැකීමක් තියෙනවා ඔතන ඔතන තියෙන වෙනස් අත්දැකීමක් ඒ කියන්නේ මේ සත්‍ය අවබෝධ වෙනකොට ඒ කෙනාට මේ සිත අයිති නැති වෙනවා අනිවාර්යයෙන් එයා සිතෙන් එළියට ඇවිල්ලා වගේ ඉන්නේ නිකන් ඒ කියන්නේ මෙතන ඥානෙ තියෙන මේ ඥානෙ ඇවිල්ලා ගොඩක් අයට තේරෙන්නේ නැහැ මේ මේ දැනෙන දැනීම අර ලුණු රහ දැනෙන එක වගේ එකක් එකක් තමයි මේ සිතක් ඇතුළ නැති වෙන එක දැනෙන එක වගේ දෙයක් මෙතන බාහිර තව තර්ඩ් අයි වගේ තර්ඩ් අයි වගේ කියන්නේ සත්‍ය සත්‍ය දැනෙන්නේ කොහොමද කියන එක මහා ගැඹුරුයි ඒක පෙන්වන්න බෑ කාටවත් කොහොමද ඒ සත්‍ය දැනුනේ කියන එක මොකද සිතුවිල්ලකුත් නෙමෙයි නම් සිතත් නෙමෙයි නම් මේක දැනුනේ කොහොමද කියලා දැනෙනවා ඒ උනාට ඒක මේ සිත මේ දැන් අපි කෙනෙක් අපි තුමු කෙනෙක් මොන හරි කේන්ති කියලා කාට හරි ගැහුවා කියලා පස්සේ දුක හිතෙනවා අපරාධේ මට කේන්ති කියන එහෙම නොවුණා නම් හොඳයි වගේ. ඇයි ඒක තමයි මේ මේ මේ සත්‍ය දැනෙන එක. ඔව් දැනීමක් විතරයි. මේ සිතම වැරදි බව දැනෙන දැනීමක් තියෙනවා. ඒක තමයි ඥානෙ. මේ මේ කවුද මේ කතා කරන්නේ මේ අපි දන්නේ මොන වගේද ගුරුවරියක්ද නැත්නම් මොන වගේද නෑ මම මම ගුරුවරියක් නෙමෙයි සාමාන්‍යයෙන් මේ ඔව් ඒක ඒක අදාළ නැහැ. ඒක ඒක සම්මතයි ඒක අපිටත් අදාළ නැහැ. නමුත් ඔබතුමියට මේ අම් කිසි විදිහකට මේ ධර්මයේ හොඳට ග්‍රහණය වෙලා තියෙනවා එක්තරා මට්ටමකට ඔබතුමිය තවත් හොඳින් මේ හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. දැන් අපි කියන සමහර සමහර කාරණා ඔබතුමියට දැනෙනවා තව හොඳින් දකින්න ඕනේ කියන එක දැනෙනවා ඔබතුමියට. එහෙම නේද? මට දැන් ඔබතුමිය අවශ්‍යම කරන තැන දකිනවා. ඒක අපි පිළිගන්නවා. ඔබතුමිය දකිනවා මේ මේ සිත ඇති වෙනවා නැති වෙනවා කියන එකක් දකිනවා. ඔබතුමිය දකිනවා මේ මේ පවතින එකක් නෙමෙයි දැන් ඇති වෙලා නැති වෙන එකක් කියන එකක් දකිනවා. ඒ ෂණ සම්පත්තිය ඔබතුමිය දකිනවා. අන්නමුත ඔබතුමිය හොඳින් තව ටිකක් පිරිසිදු කරගන්න ඕනි කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මේක මේක තව ටිකක් හොඳින් හොඳින් ඒ කියන්නේ ප්‍රකට කරගන්න. දැන් පුංචි අපිට පුංචි ආලෝකයක් ඔබතුමිය ප්‍රඥාලෝකේ ඔබතුමිය දකිනවා. ඒතකොට ඒක තව හොඳින් ප්‍රඥා ලෝකේ වැඩි කර ගන්න ඕනේ. ඒ කියන්නේ තව බහුලී බහුලී වෙන්න ඕනේ. ඒ කියන්නේ තව තව හොඳින් දකින්න ඕනේ ධර්මයේ. සත්‍ය දකින්න තව ඕනේ. ඔව්. ඒ කියන්නේ එහෙමයි. මම හැම මොහොතකම හැම මොහොතකම හැම මොහොතකම හැම සිතිවිල්ලකම ඒ කියන්නේ හැම සිතිවිල්ලක්ම මේ ආත්ම දෘෂ්ටියක් කරගන්නේ නැහැ. අනේ එතනින් ඒක සිතිවිල්ලක් කරගන්නත් බෑ. ඒක ඒකත් සිතුවිල්ලක් කරගන්නත් බෑ. ඒත් ඒ කියන්නේ සිතුවිල්ල නෙමෙයි මොකක් හරි දැන් ඒක අපි සම්මතයට යාගන්න බැරි කමක් ඔබතුමීට තියෙනවා. අපිට තේරෙනවා ඔබතුමිය එතන පොඩ්ඩක් මේ වෙනකොට ඔබතුමීටත් ඒක කියාගන්න බෑ. ඔබතුමීට දැනෙන දැනීම දැනෙනවා. ඔබතුමියට ඒ වචන දන්නේ නැහැ කියාගන්න. ඔව් එතන තියෙනවා ඇත්ත ඒ ඒ කියන එක වචන වලට ගන්න බෑ. ඒ දැනෙන එක වචන වලට ගන්න බෑ. සත්‍ය දැනෙනවා. ඒ සත්‍ය දැනෙන කෙනාට ඒක වචන වලට දෙන්න බෑ එළියට. එතන පොඩ්ඩක් කියනවා ඒ ඒක අපිට අපිට අවබෝධයි ඒ ඒ කියන දෙයට පිළිගන්නවා. ඒ ඒක දැනෙන එක කියා ගන්න බෑ. හැබැයි ඒක විදර්ශනාව. ඒක විදර්ශනා ධූර ඒක ග්‍රන්ථ ධූර නෙමෙයි. දැන් පොත තියෙන එක නෙමෙයි. පොතේ තියෙන එක කියන එක නෙමෙයි ඔබතුමියක් කරන්නේ. ඔබතුමියට දැනෙන දේ කියන්නේ. මම කියන්නේ ස්වාමීන් වහන්සේ මගේ ප්‍රායෝගික ප්‍රායෝගික මම අත්දින්න දේවල් මට පොතක් පස්සවන් දන්නේ නැහැ මම ඔය නෑ නෑ ඒක හරි ඔබතුමිය ඔබතුමිය ප්‍රායෝගිකයි ධර්මේ ප්‍රායෝගික වෙන්න ඕනේ පොත පාඩම් කරා වගේ දැනුම වෙන්න බෑ ඒක Taman දකින්න ඕනේ දර්ශනේ දකින්න ඕනේ ඇත්ත දකින්න ඕනේ ඇත්තට Taman එන්න ඕනේ Taman යථාර්ථයක් වෙන්න ඕනේ Taman තුලින් ධර්මේ දකින්න ඕනේ මේ ලෝකය මොකද්ද කියන එක දකින්න ඕනේ වෙන්නේ මොකද්ද මෙතන වෙන්නේ මොකද්ද කියන එක පේන්න ඕනේ. ඔව්. එතකොට සාමාන්‍යයෙන් මේ එතකොට ඔබතුමියට මේ මේ මේක මේ අදහස තියනවාද? ඒ කියන්නේ මේ මෙහෙම මෙහෙම අදහසක් තියනවාද? ඒ කියන්නේ දැන් දෘෂ්ටිය තුල ලෝකේ තියෙනවා කියලා සත්තුත් හිතනවා සතට තේරෙන්නේ නැහැනේ මේවා. සත්තු හිතනවා මේ ලෝකේ තියෙනවා කියලා. දැන් මිනිසුත් ගොඩක් එහෙමනේ ඉන්නේ. ලෝකේ ඇත්ත කරගෙන ඉන්නේ. ලෝකේ තියෙනවා කියලානේ හිතන්නේ. පේන දේ තියෙනවා කියලානේ හිතන්නේ. හිතනවා කියලා නෙමෙයිනේ හිතන්නේ. මේ සාමාන්‍ය අපිට මේ රැවටෙන මිනිස්සු දෘෂ්ටිය තුල පෘථග්ජන මනුස්සයා රැවටෙන මනුස්සයා ලෝකේ ඇත්ත කියලානේ හිතන්නේ. එයා ආයි මරනොත් උපදිනවනේ. දෘෂ්ටිය තුලයි ඒක සිද්ධ වෙන්නේ. ඔව් ඒ ඒක මේක නොදැක්ක කෙනාට ඒ සිත තියෙනවා ලෝකේ තියෙද්දි මම මරනවා කියන චිත්තය තියෙනවා. ඒක ශක්ති ස්වභාවය. ඒක සකස් වෙනවා. ඔතනයි තියෙන්නේ. ඔතන අපි ඒක තමයි පැහැදිලි කරන්නේ. ඒරියල් එකේ සිරසල්නවා මෙතන. අපි යාපනයේ ඒරියල් එක තිබ්බොත් සිරසල්නවා. අන්න ඒ වගේ. <laughs> ඒ ඒරියල් එක සර්කිට් එකක් තියෙනවා. එතනින් තමයි අපි ෆ්‍රීකවන්ස් කරලා 100 අතර අල්ලන්නේ ෆ්‍රීකවන්ස් කරන්නේ. ඒ වගේ තමයි අපි මෙතනදී මැරෙනවානේ. ශරීරේ මේ මේ හුස්ම නවතිනොත් ශරීරේ දිලා වැටෙනවානේ පොළොවට එක කාලයනේ ශරීරේ පවතින්නේ. ඊට දැන් මේ සිත ඒ වුණාට හැමතිස්සෙම ඇත්ත වෙලා ඉන්නේ මේක ලෝකේ. ඒක ශක්ති ස්වභාවයක් තියෙනවා. ඒක සකස් වෙනව නැවත කියන එක. ඒක අර ඒරියල් එක සිරසල්නවා වගේ අර අර අර කොහේ හරි සතෙක්ගේ හරි බල්ලෙක්ගේ හරි කොහේ හරි කලලක අර සිරසාලන සර්කිට් එක තියෙනවා වගේ තමයි එතන සකස් වෙනවා. ඔතන සමහරට ඔබතුමිය එතන නැතුව සමහරට ඒ ඒ අදහස් තාම අලුත් ඇති. ඒක හසක් වෙනවා කියලා හදාගත්තේ අපි නේද? ඒක අවශ්‍යත් නෑ තමයි ඔබතුමිය ඉන්න තැනට දකින්නකොට. ඔබතුමිය ඉන්න තැන දකින්නට කියසුනේ ඔක කියන්නේ. ඔව් ඒකත් අදාළ නෑ කියලා ඔබතුමිය ගන්න. <laughs> අපිට තේරෙනවා ඒ කියන්නේ. අපි ඒකට මුකුත් කියන්නේ නැහැ. අපි දන්නවා ඒක හරි කියලා. මේකයි දැන් ඇත්තටම ඇත්තටම දැන් ඒකත් වැඩක් නැහැ. මේ මිනිස්සු ඉන්නේ ඔක්කොම කොහෙද? ඔව් කොයිද ඉන්නේ? ඔක්කොම කොයිද ඉන්නේ ඇත්තට? කොයිද ඉන්නේ? සිතක. සිතකනේ. ඇත්තද? නෑනේ. ඒතකොට බාහිරද මේ ඔක්කොමනේ? එහෙමත් නෑනේ. සිතත් නෑනේ. බාහිර බාහිර කියන්නේ දැන් මේක මේක මේක වෙලා තියෙන සිතත් නෑ. සිතත් පවතින්නේ. ඒක තමයි. එතකොට මේක <laughs> තේරෙන ශුන්‍යයිනේ. ඔව්. ඔබතුමිය එතනට දකිනවා ශුන්‍යතාවය. ඔව් ඔබතුමිය ඔබතුමිය බොහොම හොඳයි. හැබැයි ඔබතුමිය අපේ දේශනා ගොඩක් අහලා නැහැ. ඒ ඔබතුමිය කියපේක හරියි. ඒකට අපි කියන්නේ හේතුව මාසයක් තිස්සේ වගේ එකක් දෙකක් ඇහුවා ඔය ප්‍රස්තාන කොට එකක් දෙකක් තෝරගන්නවා මට හරි වුණාවක් තිබුණා මොකද තවත් හොඳින් අහන්න ඔබතුමියට ඒ වුණාට අපි අපිට තේරෙනවා ඔබතුමිය දැන් ඉන්න තැන හරි ඉන්න තැන ආයේ වෙනස් වෙන්න යන්න එපා ඒක හරි ඔය දැන් හඳුනගෙන තියෙන තැන හරි ඒ හඳුනගෙන තියෙන ශුන්්‍යතාවය ඒ ශුන්්‍යතාවය තුල තමන් ඉන්නවද කියන එක හැමතිස්සෙම තමන්ට දැනෙන්න ඕනේ තමන් ඉන්නවා වගේ දැනෙන එකක් තියෙන්න පුළුවන් තියෙනව නේද ඒක ශුන්‍යතාවේ මම ඉන්නේ කොහොමද? ශුන්‍යතාවේ තුල මම නැති එක හරි. නමුත් ඔය දැනෙන්නේ කොහොමද? ඒක දැනෙන්නේ කාටද? කාටද? ඔබතුමිය හැබැයි ඔබතුමිය කියන දේ හරි. ඔබතුමිය ඇත්තටම නියම තැනට එනවා. නමුත් දැන් දැන් ඇත්ත හරි ඔබතුමියගේ ඉදිරිපත් කිරීමයි කියන දේ ඔක්කොම නිවැරදි දිශානතියට ඉන්නවා. ප්‍රායෝගික පැත්තත් හරි. ඒකත් හොඳයි. ඔව් ඔබතුමියට ඔබතුමියටමයි ප්‍රත්‍යක්ෂ සාන්දිටික ධර්මය. අපිට අපිට අපිට දැන් ඔබතුමිය සත්‍ය දකින්නවා ඔබතුමිය දකින්නවා නම් මේක මේක දකින්නවා නම් සත්පුජ්‍යල භාවයේ මිදිලා. ඔබතුමියට සාන්දිටිකයි මේ ධර්මය. කාටවත් එක දැයි කියන්න බෑ. මේ මොහොතේ මේ මොහොතේ ඔබතුමිය ඔබතුමියගේම කෙලෙස් ස්වභාවයක් ඔබතුමියට දැනෙනවද තාම? යාන්තම්වත් දෙක අවංක මේක අවංක වෙන්න ඕනි. ධර්මයේ තුල අවංක වෙන්න ඒ කියන්නේ දැන් අපි උනත් අවංක අපිට අපි අපි හැමදේම විවෘතයි. අපි අපි කිසිම දෙයක් අපි එහෙම හදන්නේ ගොතන්නේ අපි විවෘතව අපිට ඒක නැත්තම් මේ මාර්ගේ අපිට යන්න බෑ. අනිවාර්යෙන් මේක මේකයි සාවිනාංශ මම ඔබතුමියගෙන් ඔබතුමියටම උදව්වක් විදිහට තමයි මේක අහන්නේ. මේක අහන්නේ අවසාන එකත් එක්ක මේක වෙන්න පුළුවන් ආන. ඒ කියන්නේ ඔබතුමියට කෙලෙසේ අන්තං හරි දැනෙනවද කියන එකයි මේ අහන්නේ. මට කෙලෙස් කියන එක ස්වාමීනාංශ මම හැමතිස්සෙම නෑ ඒක මොන හරි මොන හරි දෙයකට මේකට ආසාවක් තියනවාද? චුට්ටක් හරි දැනিলা තියෙනවාද ආසාව සමහර වෙලාවට ඔබතුමිය අත්දැකීම් නේ ඒක දැන් ගැටෙනවා මේ දෙයක් යන්තම් හරි තියෙනවා කියලා දැනෙනවා. එහෙම ආසාව සමහර දේවල්ට එනවා කියන එක දැනෙනවා. එනකොට මම දකින්නවනේ. ආ එනකොට දකින්න. එනකොටම දකින්නවා. එතකොට මෙතන මම තියෙනවා. එනකොටම ආත්ම දෘෂ්ටිය කියන එක මම දකිනවා. අපේක දැනුමක් වෙන්න බෑ. දැනුමක් නෙමෙයි. අපෝ දැනුමින් කතා කරනවා. දැනෙනවනේ. ඕක හරි. ඕක ඕක තමයි ගොඩක් අය ඕක තේරෙන්නේ අපිත් ඕක තමයි ඕක පෙන්වන්නේ යන්නේ එනකොටම මේක පේන්න ඕනේ කියේ. ඒක ස්වභාවයක් නේ. ඒක දැනෙන ස්වභාවයක් කියනවා. ඒක තමයි මේ අනිත්‍ය සමාධිය. ඒක තමයි දියුණුම තැන. ඒක හරි පුදුමයි දැන් කවුරු හරි විශ්වාස කරන්න එකක් නැහැ කවුරුත් මේ ඔබතුමිය මේ මුස්ලිම් කෙනෙක් වෙලා මේක දැනනවා කිව්වොත් කවුරුත් විශ්වාස කරන එකක් නැහැ. නමුත් ඔබතුමියට දැනෙනවා නම් <laughs> ඒක ඔබතුමියට අදාළයි. ඒක කාටවත් මුකුත් කියන්න බෑ ඔබතුමියට. ඔබතුමිය දිනුන තැනක ඉන්නේ. මාර්ගය තුළ දිනුන තැනක ඒක දැනෙනවා. ඒක දැනෙන ස්වභාවය හැබැයි අර අපිට දැනෙන ස්වභාවයක් තියෙනවා. අපිට මේ සියල්ලම ඒ විදිහටම ඒ විදිහටම තියෙනවා. මේ මේ මේ විදිහට හැමදේම සිද්ධ වෙනවා. ඒක අපිට ක්‍රියාවක් විතරයි. නිකන් අර නිකන් අනිවාර්යයෙන්ම නැතු වුණාම ඒක නිකන් ඔහේ නිකන් අතපය වැනෙනවා නිකන් ක්‍රියාවලියක් විතරයි. අනිවාර්යයෙන්ම මම මම ඒක අත්දිනවා. ඕ සිත නැහැ සිතුවිලි නැහැ සිතුවිලි නැහැ මේව එකකටවත් යට ගහිලා නැහැ. ඒ කියන්නේ ඔය අතු ගෑවත් ඔය නිකන් නිකන් අර නිකන් ක්‍රියාවලියක් අර ගත්තා ඒක ක්‍රියාවක්. ඔක්කොම. ඒකට අයිති නැති ක්‍රියාවක්. ඒකට අයිති නැති ක්‍රියාවක්. ඒක දැනෙනවා. අනිවාර්යයෙන්. අනිවාර්යෙන් ඒක පැහැදිලි. ඒක මට දැනෙනවා. මම ගෙදර වැඩපොළ කරන්නේ ඒ විදිහට. හොඳට හොඳට ওই ධම්මත්‍රි ඥානෙ තව හොඳට තව තව හොඳට දැන් කලින් මුලින් පොඩ්ඩයිනේ දැන් ටික ටික වැඩි වෙනවනේ දැන් ප්‍රමාණය. හොඳට දැන් ප්‍රකට වෙනවනේ. ඒක තමයි ඒක තමයි ගමන. ඒක තමයි මාර්ගයට අවදි වෙනවා කියන්නේ එතනින් තමයි. ඔක ලොකු තේ ලොකු දැන් ධර්මය තුළ ලොකු පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ කියන්නේ මේ මේ රූපයෙන් මිදලා නාමයෙන් මිදෙන තැන තමයි බාහිරයෙන් මිදලා සිතින් මිදෙනවා කියන එක. ඔබතුමී ඒක කිව්වා. ඔබතුමා කිව්වා බාහිරින් මිදලා සිතින් මිදෙනවා කිය. ඒ කියන්නේ රූපයෙන් මිදලා නාමයෙන් මිදෙන පච්චේ පරිග්ඝා ඥානය උතන තියෙනවා. එතකොට එතනින් එන්නේ මුකුත් අයිති නැති තැනකට. emptiness. ඔව් මුකුත් අයිති නැහැ. ඒ කියන්නේ එතනින් එන්නේ ශුන්‍යතාවයට. එතනින් ඒ තුල තියෙන අනිමිත්ත ශුන්‍යත අප්‍රණිත චිත්ත විමුක්තිය. විමුක්තිය මිදීම. හරිමයි. ඔබතුමිය එතන ඉන්නවා. බොහොම හොඳයි. ඔක උත්තර හොඳයි. ඔය කියන තැන හොඳයි. ඔබතුමියගේ ස්වභාවය ඔබතුමිය ධර්මය අවබෝධ කරගෙන තියෙනවා. ඒක ඊටාම වැදගත්. ප්‍රායෝගික පැත්ත අපිට කියන්න බෑ ඔබතුමියටමයි සාන්දිටික වෙන්නේ. අපි මේ කියන දේ ඔබතුමියගේ වචනනේ මේ අපි අපිට ඇහෙන්නේ. අපිට එතනින් බෑ මේක ඔබතුමියට සාන්දිටික දේ ඔබතුමියටයි සාන්දිටික වෙන්නේ. මේක සාන්දිටික ධර්මයක් බුදුන් වහන්සේත් පෙන්නනවා මේක Taman තමයි දැනෙන්නේ. අනිවාර්යයෙන්ම තමයි මේක දැනෙන්නේ. ඉතින් මේක මම මගේ තුලින් මම දැක්ක දෙයක් නේ මම කියන්නේ. මම පොතපතකින් ඒවලි මට මේ කන්නේ නැහැ පාඩම් කරලා තියෙන එක නෙවෙයි. නෑ නෑ නෑ ඇත්තට. හැබැයි ඔතුමිය ගොඩක් ධර්ම අහලා තියෙනවා, ශ්‍රවණය කරලා තියෙනවා. ඒක අපිට දැනෙනවා. ඔබට මේක ඉදිරිපත් කිරීමක් කළා දැනෙනවා. හරි නේද ඒක? ධර්මය අහලා තියෙනව නැතුව නෙවෙයි. ඔව් ගොඩක් ශ්‍රවණය කරලා තියෙනවා. ඔබතුමී ඒ තුලින් තමයි මේ මාර්ගයට ඇවිල්ලා තියෙන්නේ. ඔව් නැතු ඉතින් මම යන්න නැත්තම් පාත් එකක් නැහැනේ මේ පාත් එක ඔබතුමීට හම්බුනේ මම ඉපදුනේ වෙන තැනක ඉතින් මම කොහොමද ඒ වචනේ ඒ දැනුම ගන්න නැතුව මම කොහොමද මේක ඇත්තටම ඇත්තටම ඔබතුමිය මුස්ලිම් විදිහට තවත් ඉන්නවද ඒ වගේ මුස්ලිම් අයට මේක අවබෝධ වෙනවද එහෙම ඕන කෙනෙකුට නෑ මම ඒගොල්ලන්ට කරන්න යන්නේ නෑ ඉස්සර කරපු චාරිත්‍රවත් ඔක්කොම නවත හැබැයි ඒගොල්ලන් ඒව ඕන කරන්නත් පුළුවන් ඒවට ඒවට ඇත්ත කරගන්න නැතුව ඒව ඕන කරන්නත් පුළුවන් නේද? ඒ චාරිත්‍ර කරන්න පුළුවන් තමන්ගේ කරගන්න නැතුව ඔය ඔය කරන්නම් වාලේ කරනවා කියන්නේ අන්න ඒ වගේ. අනිවාර්යෙන්. ඉතින් ඇත්තටම අපුණත් එහෙම තමයි අපේ සංස්කෘතියත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. සංස්කෘතිය ඉතින් ඔය හදාගත්ත එක ඔය අර උපැන සාතිකේ නම දානවා වගේ ඔය හැමෝම අර මොනවාද ඒක අපිට අදාළ අපි ඒවට ගැටෙන්න යන්නේ අපි ඒවට මුකුත් කියන්න යන්නේ අපි අපේ පාඩුවේ අතුලාන්තේ අපි දකිනවා මේ ඇත්ත නෙමෙයි මේක මේවයි කියලා කියන්නේ නැහැ කාටවත්. ඒක ගැටෙන්නේ ඔව් ඒක අවබෝධ වුණාට පස්සේ වැඩක් දන්නවා ඒගොල්ලන්ට කියව තොඩන්නේ තේරෙන්නේ ඒක තේරෙන්නේ. ඔව් ඒක තේරෙන්නේ. කියලා වැඩකුත් නැහැ. ඒ කියන්නේ අපේ කියන්නේ වැඩක් නැහැ. ඉතින් අපි දෙන්නද වගේම මේ කියන්නේ වෙනස් විදිහට අපි දැන් අවබෝධය තුළ නඩත්තු වෙන්නත් බෑනේ 아무තු 아무තු නඩත්තුවක් කරන්නත් බෑනේ. දැන් ඔබතුමිය ඔබතුමියට දැන් ඔය ඔය ඉන්න ඔය කියන අදහස ඔය කියන තැන අපි එහෙම කතා කරමු ඔය කියන තැන ඇත්තටම සත්පුජ්‍යල භාවයේ මිදෙන තැනක් ඔබේ ආත්මීය දෘෂ්ටිය නැහැ. ඔය ඔබතුමිය ඔය පෙන්නන තැන අපි මේ කතා කරන්නේ ආත්ම දෘෂ්ටිය නැහැ. ඔතන සත්පුජ්‍යල දෘෂ්ටිය නැහැ. ඔතන අවිලා ආත්ම දෘෂ්ටියෙන් මිදිලා ඔබතුමිය කියන්නේ දිනුණු තැනක් හොඳේ. දැන් ඒතකොට ඔබතුමිය දකින්න තව දර්ශනයක් තමයි. ඊටාම වැදගත් දර්ශනයක් තමයි මේ මේ උද්ධහව්‍ය ඥානය දකින්න ඔබතුමිය. ඒ කියන්නේ ඔබතුමිය දකින්න මේ මේ ෂණය විතරයි. මේ ෂණයක්වත් නැහැ. ඔබතුමිය දකින්න මේ ඇති වෙනව නැති වෙනව. මේ ලෝකේ මේ මොහොතේම ඇතගෙන නැති නැති වෙනවා කියන එක දකින්න. හරි හරි. තැනක් දකින්න. හරි. දැන් මෙතන මෙහෙම දෙයක් තියෙනවා. ඔබතුමියට නැවත උප්පත්තියක් එහෙමනම් එන්න හේතු නැහැ. අන්තිම සිතවත් ඔබතුමිය දකින්න ලෝකයක් තියෙනවා. මේ මොහොතේ දකින්න නැති තරම් ඒ ඒ මොහොතේ කොහොමවත් දකින්නේ නැහැ. ওই දකින්න නැති එකම ඔබතුමීට උප්පත්තියක් නැවත සකස් වෙන්න හේතු නැහැ. මේ අවසාන ආත්ම භාවය මේක තව පැත්තක් අපි මේ ධර්මයේ තුල දකින්න දේ කියන්නේ ඔබතුමියට ඒක ගැන මොකද හිතෙන්නේ ආයි උප්පත්තියක් නැති බව. ආයි උප්පත්තියක් දැන්වත් ඉපදිලා දැන්වත් නෑ. ඔව් දැන්වත් නෑ. මේක ආවෝතුණු කෙනාට දැන්වත් උප්පත්තියක් නෑ. පුනර්භවයක් කොහොමත් නෑ. ආයි උප්පත්තියක් කොහොමත් නෑ. ඉතින් තව උත්සාහයක් ගැන ඕන කතාවද? ඕන කතාවද? හොඳමයි. ඒකම තමයි අපි බලාපොරොත්තු වෙන උත්තරේ. ඒක ඔබතුමියගෙන්ම ගන්න ඕන වුණා. ඒ ඒ උත්තරේ මේ ඔබතුමියක ඒක ඒක ඒක එතන ඉන්නවද කියලා බලන්න. ඒක ගොඩක් අයට ඒක දරා ගන්න බෑ. ආයි උප්පත්තියක් නැහැ කියවම බය වෙලා වගේ. ඒක කිව්වා. මේක මෙච්චරයි තත් ඉවරයි කියලා. මෙච්චර මේකත් නැහැ ඒකත් නැහැ මුකුත් නැහැ කියනකොට තේරෙන්නේ නැහැ. බයයි. බයයි. අතාරින්න බෑ. අතාරින්න අන්න හරි. ඒක තමයි හරි දේ. අතාරින්න බෑ. අල්ලගෙන ඉන්නේ ඔක්කොම. ලෝකේ අල්ලගෙන, සේරම අල්ලගෙන, දිව්‍ය ලෝකත් අල්ලගෙන ඔක්කොම අල්ලගෙන දැන් බයයි. නැති කෙනෙක් හදාගෙන නැති දේවල් අල්ලගෙන දඟලන. නැති කෙනෙක් හදාගෙන නැති දේවල් හදාගෙන නැති මේ ඔය කියන ඔක්කොම ඇත්ත. හරියටම හරි. හරියටම හරි බොහොම සතුටුයි. බොහොම හොඳයි හොඳ හොඳ මට්ටමකට ඉන්නවා. ඇත්තටම ලෝකේ සත්‍ය දකින්න ඔබතුමිය. සත්‍ය දක්වනවා. අපිට අදාළ නැහැ කවුද මොනවාද අපිට අදාළ නැහැ. අපිට අදාළ මේ ධර්ම sannivedanaya තුළ ඇත්තටම ඒ අපිට හරි සතුට එහෙමයි ඉන්නවා කියන එක. මේ අවබෝධ කරගන්න අය ඉන්නවා කියන එක අපිට හරි සතුට. මොකද අපිට බොහොම ටිකයිනේ කතා කරන්නේ එහෙම. ඔබතුමිය කතා කරනවා. සමහරට මේ සතිය ඇතුළේම ඔබතුමිය විතරයි කතා කරලා තියෙන්නේ. ඔතනම පෙන්නගෙන. ඔතනම දැකලා කතා කර තවත් අපිට කීප දෙනෙක් කතා කරා. හොඳ නෑනේ අපි අපිට ඒක මේකත් කියන්න ඕනේ කතා කරා. නමුත් ගොඩක් නෑ. අතේ ඇඟිලි ගන්නට. දැන් මේ ලෝකේ කෝටි 800 ජනගහනේ ඉන්නා. නමුත් අපිට දැන් මේ මෙතනත් අපේ දේවල් අහනවානේ දහස් ගාණක්. දහස් ගාණක් ඇහුවත් මේ අතේ ඇඟිලි ගන්නටනේ මේක දැකලා තියෙන්නේ. ඒකනේ හරිම ටික දෙනයි. හරිම ටික දෙනයි සත්‍යෙට එන්න අමාරුයි ගොඩක් අය. ඒකට හේතුව අල්ලගත්ත දේවල් අත්හැර ගන්න බැරුව. <laughs> කියලා ගන්න කවන්නේ කවන්නේ කියන කෙනෙක් වෙන ඉන්න කමක් නැහැ ඇත්තට මේ දැන් ස්පාක් වෙන එකක් නේ shabdෙත් මේ දැන් එන එකක් යන්නේ එක මේ ආසන හය මෙහෙමයි දැන් අපිට එන අරමුණනේ සිත කියන්නේ දැන් මේ shabdයක් එනවා ඒ shabdෙත් එතනම හටගෙන නැති වෙනවා දැන් මේ ඔන්න දෙයක් ආලෝකයක් එනවා හඩතලයක් ඒකත් හටගෙන නැති වෙනවා වර්ණ සිතක්, ශබ්ද සිතක්, ගන්ධ සිතක්, රස සිත ඔක්කොම එක හටගෙන නැති වෙන එක.